ඉතින් මේ සූත්‍රය අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න වෙලාවක මහා සංඝරත්න ආමන්ත්‍රණය කරමින් දේශනා කරන්න දුනා. දතෙහි භික්කවේ ධම්මේහි සමානාගතෝ නැත්තම් ධර්මතා 10කින් කරුණු 10කින් සමන්වාගත තැනැත්තෙක් ඒ කරුණු 10 ඔයතුන්ගේ ආත්ම භාවය තුළ විජ්ජමාන වෙනවද පහළ වෙලා තියෙනවද නැත්නම් පාතුරුභූත වෙලා තියෙනවද? ඒ ආත්මභාවය තුළ දකින්න තිබෙනවද කියන එක මේ ධර්මාදාසයට ඔයත් ආත්මය ගෙනල්ලා බලන්න. දැන් අපි මේකින් එක දහම් කාරණා ගෙනහැර දක්වනවා. නැත්නම් මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වචනය පැතු කාර්ය බහුලයි. ඒ කාර්ය බහුල ජීවිතයේ තුල යාපනයේ පිණිස යැපීම පිණිස ඒ වගේම යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කිරීමේ වේගවත් කාල පරිච්ඡේදයක වේගවත් ජීවිත ගමනක යෙදලා ඉන්නේ. එින ගමනේ ධර්මයේ සිතිලස, ධර්මයේ අස්වසිල්ල, ධර්මයේ නිවීම ලබා ගන්න කැමැති. ඒ කැමැත්ත නිසාම ධර්ම ශ්‍රවණේට උත්සාහවන්තයි. ඒ ධර්ම ශ්‍රවණේදී ඔයත් ධර්මාදාසේ ඉදිරියේ සබාගෙන නැත්තම් දහම් කැඩපත මේ ධර්ම දේශනාව කන්නාඩියක්. ඒ කන්නාඩි ඉස්සරහා තමන්ගේ ආත්මය යොමු කරලා බලවන්න මේ මගේ දෝෂ මේ දහම් කැඩපතෙන් බලද්දී මගේ ආත්මභාවයේ මේ දෝෂ පෙනෙනවද ප්‍රසව වෙලාද තියෙන්නේ දකින්න තියනවද මෙන්න මේ දකින જાතේ සුද්ධ කරන්න ඕන එහෙම නැත්නම් අතීතයේ ආරාධනාවක් කරේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුමන් බන්තේ අනේ ස්වාමීනි මා තුල නිවනට අන්තරායක දෙයක් පෙනෙන්න තියෙනවද? දකින්න තියෙනවද? ඇහෙන්න තියෙනවද? හැගෙනවද? දැනනවද? වැටහෙනවද? ඒ දැනෙන, හැඟෙන, වැටහෙන, පෙනෙන ඒ සමස්තයන් මට කියනසේක්වා පත්තන්තෝ නැත්තම් මේ නොකිය ඉන්න එපා අනුකම්පං උපාදාය අනුකම්පා කරලා. ඉතින් එහෙම කියන්න සමහර වෙලාවට ඔයත්තුන්ගේ ජීවිතයට එවෙන්න කාලයක් නැහැ. පැත්ත අධික කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නේ. එතකොට මේ බහුභාණ්ඩික වෙච්ච බහුකෘත්‍යයෙන් ආතුර වෙච්ච ආත්මභාවයට කාගෙන්වත් අවවාද ගන්න වෙලාවකුත් නැහැ. කාටවත් අවවාද දෙන්න වෙලාවකුත් නැහැ. එහෙමනම් අපි වේලෙන්නත් හොඳ නැහැ. මේ ධර්මයෙන් පෙගෙන් නවත්ත ධර්මයෙන් පෙගෙන් නවත්ත නම් මේ ධර්මයේ අවවාද ටික අපි ගන්න ඕන. ඉතින් මේ සූත්‍රයේ මේ කාරණා 10 අපි කියද්දී රත්නගේ ආත්මය මේ කාරණා 10ට එල්ල කරන්න නැත්නම් මේ කාරණා 10 කණ්ණාඩියක් කරගන්නේ කණ්ණාඩියෙන් තමන්ගේ ආත්ම භාවයේ තුල මේ කරුණු 10 තියනවාද කියලා පරේක්ෂණය කරන්න විමර්ශනය කරන්න ඒ විමර්ශනය කිරීම තුල පැත්ත දැක්කොතින් පණ ඇරලා හෝ මේවා නිවැරදි කරගන්න. ලෝකාග්‍රු භාගතුන් වහන්සේ දේශනා කරන්න දුන්න මේ අතේ තියෙන දෙයක් බිම තිබ්බා වගේ අනිවාර්යයෙන්ම රහ නැති සැප නැති දුකට හේතු හදන ගතිය හොඳ නොවන දුර්ගති වෙන දුගති වෙන රස නැති නිරේත එක්කාසු වෙනවා කියලා. මේවා තින්නතන මේ ලෝකයේ තත්ත්ව ස්වභාවය. ඔයත් මෙනෙහි කරලා බලන්න. සමහර වෙලාවට කෙනෙක් හීනෙන් කොච්චර දිය වෙනවද? ඒ හීනේ තුල ඒ තනත්තට ළඟ කෙනෙක් කඩුවක් ඔසවාගෙන එනවා කොටන්න Taman දහඩිය දාලා කෑ ගහලා බිය වෙලා ඇස් රතු වෙලා ඇඟ වෙවුල වෙවුල කෑ ගහලා නැගිටිනවා. නැගිටලා කියනවා මං නරක දෙයක් දැක්කා. ඔසවාගත්ත කඩුවකින් කෙනෙක් මාව පන්නගෙන ගියා. මං වැටුණා. ඒ වැටිලා ඉන්න වෙලාවෙත් මට ගැහුවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් අපිත් මේ නිවසේ හිටියේ අපිත් ඔබේ කාමරේ හිටියේ අපිට ඒක මකුළු පැටවෙක් පේන්නේ නැහැ කඩුවක් තියා. පසවාගත්ත මුකුත් පේන්නේ නැහැ. ඒ වගේම ඔබ දුවගෙන ගියාලු ඔබ සුවසේ මේ මෙත්තේ නිදාගෙන ඉන්නේ. ඔබ දිව්වා කියලා අපට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඔබ කොටන්න ආවලු ඉතින් මේ මනුස්ස පුලුටක සංඥාවක්වත් අපිට නැහැ. ඔබ බොරුවක් කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්තුනේ එයානේ ඒක විඳගත්තේ. එයානේ තැටිගත්තේ. එයානේ බීතියටපත් උනේ, එයානේ සන්ත්‍රාසයටපත් උනේ, එයානේ ලොමු ඩැහැගරන් කෑ ගහලා දහඩිය පෙරාගෙන මේ සන්ත්‍රාස බීති භය ඔක්කොම එකහස කරන නැකිතලා ප්‍රතිචාර දැක්ුවේ අපි වටේට හිටියාට අපි හෝදිසෙන් හිටියාට ඔහුගේ හිතේ ඒ වැඩ කරපු ධර්මතාවල ඔහුට කොච්චර බය දැනෙන්නේ නැද්ද? ඔහුට කොච්චර වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඔහු කොච්චර සන්ත්‍රාසයටපත් වෙන්නේ නැද්ද? හැබැයි ඒ තනත්තට ඔප්පු කරන්න සාක්ෂි නෑ. ඇත්තටම මාව මෙහෙම කෙනෙක් පැන්නුවා, මෙහෙම දෙයක් මම දැක්කා කියලා. ඒ ඇඟ රිදුන් නැතුණාට ඒ හීනෙන් කොච්චර හිත රිදුනද? ඒ හීනේ චිත්ත වික්ෂේපය ඇඟේ දහදිය රූරා වැටෙමින් ඇස් රතු වෙලා ඇඟ වෙවුල වෙවුල නිින්ද පැත්තකටවත් නැතුව ඒ තැනත්ත දක්වෝ ප්‍රතිචාරය. ඉතින් ඒක එහෙමනම් මේ නිරේක තියෙන දුක්ඛිත භාවය අපිට පේන්නේ නැහැ කියලා මේ මසස් ආලෝකේ පිහිට කරගෙන ආලෝකයේ පැතිරිච්ච පමණට පමණයි මේ ඇස් දෙක පෙරුම ලබලා දෙන්නේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ කොච්චර පිරිසිදු වුණත් කොච්චර විසදව දකින්න සමර්ථ වුණත් කොච්චර මනෝභවනීය රූප තිබ්බත් ඒ රූප සහ ඇසේ පෙනීම කියන ලකුණු දෙකෙන් විතරක් රූපයක් බලා ගන්න බෑ. තුන්වෙනි ආලෝකයේ කියන අත්ුදාකාරය අවශ්‍යයි. ආලෝකේ නැතිනම් අපිට කිසිදු රූපයක් දැర్శණීයව පේන්නේ නැහැ. එහෙනම් යම් තැනකට ආලෝකයේ ගමන් නොකරයිද ඒ ආලෝකයේ පිහිට කරගෙන රූප බලන ඇස් දෙකට ඒ ආලෝකේ පැතරෙන්නේ නැති කොටාස අත්හැරෙනවා. එනිසා මතසින් හැමදේම ග්‍රහණය කරගන්න බෑ. ඒ තුල තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ නිරය නැත්තම් දුගතිය දේශනා කරන්න දුනා. ඒ වගේ සමහර කාරණා තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිය හරි පුදුමයි. මේ ලෝකේ ඉන්නවා ගෝණු සෞච්චිකයා. එහෙම නැත්නම් මේ බහුපායති පත්‍ය ආදී සත්තු කරපොත්තු මූසික නැත්නම් මීයා මේ සත්තු මිනිස්සු දකිද්දී වේගයෙන් හැංගෙනවා. මුණ දෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඉතින් මේ හැංගෙන වේගවත්වන මේ ප්‍රාණීන්ගේ සමහර ආත්ම භාව ගැන තුලෝකාගරු භාගතුන් වහන්සේ දේශනා කරන මේ මිනිස්සුමයි අතීතයේ මිනිස් ආත්ම භාවයක් ගෙවපේ ඇත්තෝ ඒ ගෙවපු ක්‍රමේ දෝෂයන් නිසා ද්වේෂයෙන් දූෂිත වෙලා මෝහයෙන් මූඩභාවයට පත්වලා රාගයෙන් රත් වෙවි ගත කරපු ඒ ආත්මභාවයේ විපාක වාර තමයි නිරයෙන් අවශේෂ වෙලා ගෙවන්නේ කියන එක බුද්ධ වචනය. එහෙමනම් පින්තුනි අපි මේ සසරත් එක්ක ගැටි ගැටි මේ සසර විශෝධනය කරන්න සුද්ධ කරන්න බලාපොරොත්තු වුණාට ඒව අපි හිතන මට්ටමේ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ලෝකාගුරු භාගතුන් වහන්සේ සුඛසාරායේ මේ භවයේම වර්ණනා කරමින් පවතිනවා. පින්තුනේ තථාගතයන්න් වහන්සේ දේශනා කරන දන මේ ලෝකයන් කෙරෙක් රුදුරු රෞද්‍ර කර්ම කරනවා. ඒ රෞද්‍ර කර්මයන් තුල එයත්තුන්ගේ අත් තුල රුධිරය ගෑවිලා ඒ වගේම විශේෂ නැසුම් නැතුව එයත්ෝ මේ ලෝකයට දයාවක් නැතුව කරුණාවක් නැතුව මෛත්‍රයක් නැතුව දයා විරහිතව කිසිදු ප්‍රාර්ථනාවකින් තොරවම ප්‍රාණඝාතී වෙනවා. පැත්ත මෙනෙහි කරලා බලන්න. පැත්තෝ සමහර වෙලාවට මේ චූටි චූටි ප්‍රාණින් අත්හැරලා මధుරයක් කෑවොත්ින් ඒ මధుරාව ඝාතනය කරන පිළිවෙල හරිම සෝචනීයයි. ඇත්ත ඩෙන්ගු තියනවා වෙන්න පුළුවන්. ඒ වගේම සර්පේක ආවොත්ින් ඒ සර්පයාව ඔයත් ඝාතනය කරන විදිය ආසාවට ප්‍රාණින් ඝාතනය කරන විදිය ස්ත්‍රී හැම තැනම කෘමි නාශනය කරන්න වෙන වෙනම දේර තියෙනවා. එහෙව් ජීවිත ගෙවන අපි හිතනවා අපේ පැවැත්ම උදෙසා මේක කරන්න අවශ්‍යයි කියලා. පින්තුනේ මේ ලෝකය අපිට කවුරුත් ලියලා දීලා නැහැ. මේ ලෝකේ අපි නිකන් කඩදාසි කෑලි එක්කාසු කරගෙන මේ ඔප්පුව මගේ මේ ඔප්පුව නුඹේ මේක මටයි අයිති මේ ප්‍රදේශයේ මේ පළාත මෙහෙම කීවාට ඒ අපි අපේ ලෝභකම ප්‍රදර්ශනය කරන විදිය. ඒ ලෝභී ස්වરૂපයත් එක්ක මේ ඉම මට, මේ ඉඩ මට, මේ කෙතකොරටුව මගේ කියලා අපි ඒවා සාධගෙන කටයුතු සම්පූර්ණ කරාට මේ ලෝකය මේ ලෝකයට අයිති. කර්මයේ දායාද වශයෙන් හැමදෙනාම ඒ තැන්වල ඉපදුනා නම් ඒ තැන්වල ඉපදිච්ච හැමදෙනාටම කර්මානුරූපව ජීවත් වීමයි තියෙනවා. එතකොට කර්මයේ උකුලවන්න ඒ කර්මයේ වෙනස් කරන්න අපට අයිතියක් නැහැ. ඒ නැතිකම නිසා අපි ඒවා වෙනස් කරන්න උත්සාහවන්ත වුණොත් නව කර්ම අපට උප්පන්න වෙනවා, නිස්පන්න වෙනවා. අපිට වැළකෙන්න පුළුවන් අපේ ආත්ම භාවය සුරක්ෂිත කරගන්න ඕන. මధుරෙක් පහනවා නම් ඒ මధుරවාට ඉඩ දෙන්න හොඳ නැහැ අපේ ඇඟේ වහලා රුධිරේ උරා බීලා අපට ලෙඩ බෝ කරන්න. ඒවා ඔය ඇත්තෝ විසඳ ගන්න ඕන ප්‍රශ්න. හැබැයි විසඳ ගන්නවා කියලා සතා මරන්න අයිතියක් නැහැ. එහෙම මරමරා Tamanට හතුරු බල කඳවුරු නසනසා යන්න පුළුවන් නම් කොච්චර මට සෙලුටද කොච්චර සුබරද දැන් මේ මේ නිර්ණායකය නම් හැමෝටම බලපවත්වන්න ඕන Tamanට මදුරුවා විතරද කරදර කරන්නේ සමහර වෙලාවට විතක තමන්ගේ දරුවෝ තමන්ට කරදර කරනවා. විතක තමන්ගේ මව්දමෝපියෝ තමන්ට කරදර කරනවා. විතක තමාගේ ඥාතීන් තමන්ට කරදර කරනවා. එතකොට අපි හැමදෙනාම මරණවද? මේ ඥාතියා මේ වෙලාවේ මට කරදරයක් කියලා මරලා දානවද? නෑ. එතකොට මේ ලෝකේ ඒ අයටත් අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි උල්ලංඝනය කරන්නේ නැහැ. හේතුව අපි නීතියට බයයි. එහෙම වැරද්දක් කරොත් අපිට ගැහුවොත් අපිට සැත් හැරීමක් නැත්නම් ආයුධයකින් පහර දුන්නොත් අපිට තුවාල කරොත් අපි ආපිට දැන් මදුරෙක් දස්ස කරොත් ඒ මදුරවා ගැන හොයන්න මානව හිමිකම් කොමිසමක් නැත නඩු දාන්න කෙනෙක් නැහැ ඉතින් අහන්න බලන්න කෙනෙක් නැහැ කියලා අපි සතා ඝාතනය කරාට අපේ ඊට වැඩි දරුණු ආයුධයක් අසුරවලා ලේ බෝතලයක් විතර ඉවත් කරන්න සමර්ථ ප්‍රහාරයක් දියක් කරත් අපි ඒ තැනත් මරන්නේ එහෙමුණොත් අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ තැනත්තට විරුද්ධව කටයුතු සම්පාදනය කරනවා. ඇයි ඒ? ඒකට හේතුව අපි දන්නවා ඒක හොඳ නෑ කියලා. එහෙම කරොත් අපිට පවතින්න බෑ කියලා. ඒ කෙනෙක්ගේ අයිතිය උගුලවන්න බෑ. ඒ ආයුධ හසුරුපු කෙනාටත් අධිකරණයෙන් අච්චු දනුවන් නීති ප්‍රකාරව තිරබන්ධන එක්කාසු වෙනවා. ඒ නිසා මේ ලෝකයේ කිසිදු සතෙක් තවත් සතෙක්ගේ ජීවිතේ හොරකම් කරන්න තහනම් ඒ හැමදෙනාම ඒ හැමදෙනාටම කර්මානුරූපව උප්පත්ති ලාභය සිදු කරගන්නවා. එහෙම කළොත් මේ විශ්වයේ පැවැත්මේ මූලික સિદ્ધාන්තයක් ඛණ්ඩණය වෙනවා. ඒකට කියනවා ප්‍රාණඝාතය කියලා. ඒ ප්‍රාණඝාතයේ නැසුම් බහුලභාවය, තුවාල කිරීම, ඒ වගේම දයා විරහිත ස්වභාවය ඒකාන්තයෙන්ම නිරේට හේතු හදනවා. ඒ වගේම දුන්නැති જાති ගන්න හොඳ නැහැ. ග්‍රාමගත නැත්නම් ගමක වේවා, අරණ්‍යගත වේවා ඒ කිසි කෙනෙක්ගේ අයිතියකට අපි අත තියනවා නම් මෙන්න මේ ස්වභාවය නැත්නම් මේ චිත්ත ස්වභාවය මේ තේය සංකාත නැත්නම් හොරහිත සහිතව නුදුන් දේ ගන්නවා. ඉතින් මේවට චේතනාව බලපැවැත්වෙනවා. තේය සංකාතන් නැත්තම් හොරහිත තියෙන්න ඕන. ඒ හොරහිතත් එක්ක දැන් යමක් ගන්න පුළුවන් විශ්වාසවන්තව ගන්න ඕන. මේ තැනත්තා මේක මට නොදී නෑනේ කියනවනේ කියලා විශ්වාසයෙන් ගන්නවා. ඒ වගේම මේ අයිතිකාරයෙක් නෑ. දැන් මේ ගඟේ මණිකක් තියෙනවා. ඒ මණිකේ අයිතිකාරයෙක් නෑ කියලා ඒ අයිතිකාරයෙක් නැති සංඥාවෙන් ඒවා ලබා ගන්නවා. ඉතින් මෙතන මේ තෙය්‍ය සංකාත හොර හිතින් ගන්න දේ ගැනයි ත්‍රිලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනේ වගේම මේවා දැන් ඔයත්තුන්ට පුරුදු වෙලා හොරකම් කරේ නැත්තම් තමයි ඔයත්තුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ආයතනේ හැමෝම හොරකම් කරනවා මට විතරක් හොරකම් නොකර පවතින්න බෑ. ඉතින් සමහර තැන්වල මේ රටක් සුකිත මුකිත වෙච්ච විදිහ හරි පුදුමයි. ඒ රජ කෙනෙක් වාසය කරන්න දුනා. ඒ රජුරුවන්ගේ ක්‍රියාදාමය මේවා සමහර වෙලාවට කෙනෙක්ට දැනෙන්න හැඟෙන්න පුළුවන් මේ සාහිත්‍ය කතා කියලා. නමුත් ඒ රජුරෝ මෙනෙහි කරනවා මම ඒ ජනතාව අයබදු වලින් නිදහස් කරන්න මැනවි කියලා. එහෙම නිදහස් කරලා රටක් ඔසෝපු විදිහ එහෙම කාරණා තියෙනවා. අපි හොරකම් කරන්නේ නැත්තම් දැන් සමහර ප්‍රදේශ, සමහර නගර, සමහර කලාප සමහර රටවල් තියෙනවා දීර්ඝාවස පරිහරණය කරනවා. ධනවත් රටවල්. ඒ ධනවත් රටවල් වල ධර්මයේ නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට ඒ ඇත්තෝ ඒ සුව පරිහරණය කරද්දී දීර්ඝාවස පරිහරණය කරද්දී ඇත්තුන්ගේ ජීවිතවලට ඉබිලා බැලුවොත් ඒ ඇත්ත පොදු හැඟීම තියෙනවා. ඒ වගේම එක් පිරිසට තරහ යනවා අඩුයි. ද්වේෂයෙන් දූෂිත වෙච්ච හිත් පවත්වන්නේ අර ධර්මයේ මෛත්‍රී භාවනා මනසකාර පැවැත්වේ නැතුණාට ඒවත් එක්ක ආත්මයේ විශේෂයෙන් ගලපගෙන බුද්ධ වන්දනාව කරේ නැතුණාට එතන යම් පමණක සම්මා දෘෂ්ටි ගැළපීමක් තියනා මේ හොඳ જાති කරන්න ඕන අපි යමක් කිපේ වුවත් පොයන එකෙන් මේ පිනට දෙන්න ඕන එව නැත්තම් මේ සමාජයට සෙත් පිණිස කොට්ටාසයක් අයින් කරන්න ඕන කියලා ඒවා තමයි ඔය NGO කියලා විශේෂ සංවිධාන හදාගෙන ඉන්නේ. ඒවා මෙහි ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක අපට ඒවත් එක්ක මහා වෛරයක් තරහක් තියෙන්න පුළුවන්. අපේ ආගම විනාශ කරනවා, අපේ ජාතිය විනාශ කරනවා, අපට බලපෑම් කරනවා කියලා මෙහෙම හිතුවාට ඒ සංවිධාන හැදෙන්නේ ඒ රටවල් වල මිනිස්සු තීරණය කරනවා නැත්නම් පිරිස ඒ පින කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ මගේ වාර්ෂික අයවැයෙන් මම මෙච්චර ප්‍රමාණයක් පිනකට සමාජ සේවාවකට යොමු කරන්න අවශ්‍යයි කියලා යොමු කිරීම කරනවා. ඒ යොමු කිරීම කිරීම තුළ එද මේ වෛරයෙන් ජීවත් වෙන පිරිස් ඉන්නවා, ක්‍රෝධයෙන් ජීවත් වෙන පිරිස් ඉන්නවා, කෙනෙක්ගේ අර කපුටෙක්ගේ තුවාලය හාරහාර කාලා ජීවත් වෙන කපුට වගේ දුප්පත්කමෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. එයත් කරන්නේ දුප්පත් පිරිසක්ගේ ඇඳුන් නැති ෆොටෝ ටිකක් එහෙම නැත්නම් බඩ ඇකලිච්ච ඒ වගේම මේ ඉන්න හිටින්න තැනක් නැති ඒ ෆොටෝ ටිකක් ගන්නවා. මේ අහවල් ප්‍රදේශයේ ඉන්නේ යහවල් ප්‍රදේශයේ ඉන්න මේ පිරිසට රජයේ අනුග්‍රහයක් නැත. කවුරුත් බලන්න කියන්නේ නැත. ඒ නිසා මේ අයට මුදලක් දෙන්න ඕ කියලා ඉල්ලනවා. ඉතින් අර ධනවත් පිරිසට චිත්‍රයක් ඇඳනවා මේ පලාතේ මිනිස්සුන්ට. මේ රජයේ සලකන්නේ නැහනේ. එන්ට අපිවත් උදව් කරන්න ඕන කියලා මහා අප්‍රසාදයක් මේ වාර්ගික අරුබුද හට ගන්නන හේතු හදනවා කියලා මහා අප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම සමහර පිරිස් මේ රටේ මට ඉන්න දෙන්නේ නැහැ. මේ පිරිස මාව ඝාතනය කරන්න සූදානම්. මේ පිරිස මට මෙහෙම කරදර කරනවා කියලා වෙනම චිත්‍ර හදනවා. චිත්‍ර හදලා ඒ බලවතුන්ගේ අනුකම්පාව අරගෙන ඒ රටේ සෝසේ පදිංචියට යනවා. ඒ පදිංචියට යන හේතුව තමයි මේ අහවල් මේ සමාගම නැත්නම් අහවල් පිරිස මිනිමරු සමාගමක් මෙහෙමයි මෙහෙමයි කියලා ඒ එහෙම හේතු හදාගන්න පුළුවන්. මේ විදිහට අභූත කරුණු කාරණා හදාගෙන නිර්මාණය කරගෙන පිරිසගේ අනුකම්පාවට ලක්වන හැබැයි අනුකම්පාවත් එක්ක ඒ කලාපයේ කෙරෙහි ඒ රට කෙරෙහි ඇඳෙන චිත්‍රය බොහොම නරකයි. ඉතින් ඒ ඇත්තන්ගේ ධර්මකාමී නොවුනාට තවත් මිනිස්සෙක් තවත් මිනිස්සෙක්ගේ අතකුලුවක් වෙන්න හොඳ නැහැ. තවත් જાතියක් තවත් જાතියක් පා ගන්න හොඳ නැහැ. තවත් මිනිස්සෙක්ට බලය තිබුණා කියලා කරදර කරන්න හොඳ නැහැ කියන ඒ චේතනාවන් නිසා තමයි එහෙනම් ඔයාගේ දරුපවුල පිටින් අපේ රටට එන්න ඇවිල්ලා සුවසේ වාසය කරන්න. එන ඔයගොල්ලෝ මේ මුදල් ටික දෙන්න. ඒ මුදල් ටිකෙන් අර ගෙවල් ටික හදලා දෙන්න. ඉතින් ඒකෙන් රුපියල් 100ක් දුන්නොත් 25ක් ඒ ගෙවල් වලට දීලා 75ක් ඒගොල්ලොන්ගේ සුඛ විහරණයට ගන්න එක වෙනම දෙයක්. ඒ කෛරාටික ක්‍රමේ කපටි ක්‍රමත්මය හොරකමට අන්තර්ගතයි. කාගේදෝ ලේ කාගේදෝ දහඩිය විකුණලා එයත්ොන්ට සොච්චමත් දේලා අනිත් කුට්ටියම තියාගන්න ගමනේ එතකොට අර පිරිස හෙව්වේ නැහැ. මේ මහා බෝසත් ගතියක් නේ ඉතින් ඒ ඇත්තන්ගේ දිගපළල ඔක්කොම හොය හොයා දන් දෙන්න ගියොත් ඉතින් කරන්න ගියොත් ඒකක්වත් කරගන්න බෑ. ඉතින් මේ පිරිස උදාහරයි. උදාහර චින්තන තියෙන පිරිසක්. අය මැද පිරිස නැත්තම් ඒ උදාහාර අදහස් වලින් අවුතු ප්‍රයෝජන ගන්න පිරිස අපිමයි ඒ නැත්තම් අපි සමහර වෙලාවට ඇමරිකාවට වෛර කරනවා, සහවරවලට වෛර කරනවා. අපි වෛර කරාට හැබැයි මූලෙ හැබැයි චින්තනය මෙහින් තමයි මේ චිත්‍ර ඔසවලා පෙන්වන්නේ. බේන් අපේ රටේ ඇති මෙන්න චිත්‍රය කියලා. ඒත් උන්ගේ අර උදාහාර ගති දාන අධ්‍යාසයෙන් අපි අනවශ්‍ය ප්‍රයෝජන අරගෙන අපි දෙන තොරතුරු වලින් තමයි ඒ ඇත්තෝ ඒ චිත්‍රය හදාගන්නේ. එතකොට අපි ගැන හිතන්නේ මොකද්ද? අපි ගැන හිතන්නේ මේ මහා විකෘති දහමක් තියෙන පිරිසක්. ඒ භාගතුන් වහන්සේ කියලා කෙනෙක්ගේ දහමක් තියාගෙන ධර්මාද්වීතියක් කියලා අර වනචාරී යුගයේ ස්වરૂපයත් එක්ක හැසිරෙන පිරිසක් මේ ඇත්ත හොඳ නෑ මේ ඇත්ත ධර්මකාමී නෑ කියලා. ඉතින් එහෙව් චිත්‍ර අඳින ඒ පිරිස ප්‍රකෘතියෙන් දාන අධ්‍යාසයේ දිච්ච පිරිසක් ඒ නිසා එයත්ෝ දීර්ඝාස පරිහරණය කරන මම මේ රටකට ආවඩනවා නෙවෙයි ප්‍රදේශයකට ආවඩනවා නෙවෙයි හැබැයි අපි ගවේෂණය කරන්න ඕනේ ඇත්තෝ ගොඩක් කල් ජීවත් වෙනවා නම් බොහෝ කල් නිරෝගීව වාසය කරනවා නම් ඒ නිරෝගී වාසය කරන හේතු ධර්මයේ තියෙන ද්වේෂයෙන් දූෂිත හිතක් නොවීම මෝහයේ මූඩභාවයට පත්වෙච්ච හිතක් නොවීම කරුණාව දයාව ඇතුව වාසය කරනවා නම් ඒ සමාගම ඒ ප්‍රදේශයේ රට දීර්ඝාස පරිහරණය කරනවා. ඒ වගේම ප්‍රාණඝාතය කරන්නේ නැත්නම් සතුන්ට හිංසා කරන්නේ නැත්නම් ඒ ඇත්තොන්ට අසනීප අඩුයි. ඉතින් ලකුණු නැත්නම් මේ මිනිස් වයසේ බොහෝ කාලයක් පරිහරණය කරන ඒ යුරෝපීය ඇත්තෝ. එන ඇත්තොන් හොඳ જાති ටිකක් තියෙනවා. නමුත් අපි චිත්‍රයක් හදාගෙන තියෙනවා. ඒ ඇත්තෝ අනිත් රටවල් පාගනවා කියලා. පාගන්නේ නැහැ. ඒ ඇත්තොන්ගේ ಗುಣධර්මයෙන් ඒ රටවල ඉන්න කලහකාරී නැත්නම් කපටි කෛරාටික හොර සමාගමක් හොර පිරිසක් එයත්තුන්ගේ කරුණාවෙන් අවුතු ප්‍රයෝජන ගන්නවා එයත්තු තියෙන ඇරලා බලන්නේ මේ කෙනාගේ ව්‍යංජන ඇත්තටම ලුණු කාමිරිස් කොච්චර තියනවද කියලා චිත්‍රයක් හදා ගන්නවා ඉතින් මේ විදිහේ මේ හිතේ පුරෝගත් අකුසල චේතන අකුසල වේග අපි කොහෙද නවත්තන්නේ ඒ කාරණාව ගැන ඔයත් ගැඹුරින් මෙනෙහි කරගන්න ඕන දුන්නේ නැති જાති ගන්නෙ නෑ. එතකොට ඊළඟ කාරණාව දනුම් දෙනවා තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ මේ සම්මා ආචාර කියන මන යහපත් ආචාර ඒ වගේ මිත්‍යා ආචාර අයහපත් ආචාර විදි තියෙනවා. ඒ සම්මා ආචාර මිත්‍යා ආචාර අතරේ ඉතින් මේ මාතු රක්ෂිත පීතු රක්ෂිත මාතු පීතු රක්ෂිත සහෝදර රක්ෂිත සොහොයරයක් තියෙන ලක්ෂණ නැත්නම් භගිනී රක්ෂිත ඥාතීන් විසින් ආරක්ෂා කරන ඥාති රක්ෂිත ගෝත්‍රයේ විසින් රකින ගෝත්‍ර රක්ෂිත ධර්ම රක්ෂිත සස්වාමික ආදී වශයෙන් මේ කාන්තාවන් බෙදලා තියෙනවා. ඉතින් මේවත් එක්ක ගලපලා බලද්දී අපි තමයි වර්ෂ අවුරුදු 18ක් 20ක් 30ක් 40ක් වෙනකම් මාතු රක්ෂිත නැත්නම් අම්මා විසින් රකින්න කෙනා. හැබැයි ඒ ඇත්තොන්ගේ රටවල සමහර වෙලාවට මව රකින්නේ නැහැ. ඒ දරුවන්ව අම්මා ආරක්ෂා කරන්නේ මව රකින්නේ පීතුරක්ෂිත තාත්තා ඒ දරුවෝ ආරක්ෂා රකින්නේ නැහැ. ඒ වගේ මව් දෙමව්පිය දරුවෝ රකින්නේ ඕගොල්ලොන්ට අපි වේදමත් දෙන්නම් ඕගොල්ලෝ රීති ලෙස ජීවිතේ ගෙවන්න කියලා එයත්ෝ ඒ රටවල් වල නිදහස දෙද්දී අපි මේ ආසියාතික රටවල් තුල අම්මා ඒ දුව ආරක්ෂා කරන හැමතිස්සෙම පස්සේ ඉඳගෙන තාත්තත් ඒ පුතාව ආරක්ෂා කරන හැමතිස්සෙම පස්සේ ඉඳගෙන මෙන්න මේ ආරක්ෂිත එහෙම නැත්නම් ධර්මයෙන් ආරක්ෂා කරන මේ පිරිස කෙරෙහි වැරදි හැසිරීම් එක්කාසු කරගත්තොත් මෙන්න මේක කියනවා මිත්‍යා ආචාරය එහෙනම් සම්මා ආචාර ඔයත් හොයා ගන්න ඕන ගවේෂණය කර ගන්න ඕන මිත්‍යාචාර තියෙනවා සම්මාචාරයකුත් තියෙනවා ඒ සම්මා ආචාරයේ වැරදි නෑ. හැබැයි කාමයන් කෙරෙහි මිත්‍යා ආචාරයක් වැරදි පැවැත්මක් ඇති කරගත්තොත් ඒ බොහෝ කල වැරදි පිණිස පවතිනවා. ඒ වගේම තමන් පැමිණිච්ච පිරිස වේවා ඥාති මධ්‍යගතව වාසය කිරීමක් වේවයි. ඒ වගේම යම් රජ කුලයක වාසය කිරීමක් වේවයි තමන් ඉස්සරහට කැඳවලා විමසීමක් කරනවා. එම්බා පුරුෂය නැත්තම් පින්වත ඔබ යමක් දන්නවා නම් කියන්න කියනවා. සාක්ෂි විමසීමක් කරනවා. ඒ සාක්ෂි විමසද්දී දන්න දේ දන්නේ නැහැ කියනවා. දන්නේ නැති දේ දන්නවා කියනවා. දැක්කේ නැති දේ දැක්කා කියනවා. දැක්ක දේ දැක්කේ නැහැ කියනවා. මෙහෙම ඒ තමන්ගේ ඥාති මිත්‍ර බන්දු සමාගම හේතු කොටගෙන වේවා තමා හේතු කොටගෙන වේවා යම්ම ආමිෂයක් හේතුවෙන් වේවා දැන දැන තමන් බොරු කියනවා නම් ඒ බොරු කීම වචනයෙන් බිඳින්න අවශ්‍ය නැහැ. ඒ වචනයේම ප්‍රමාණවත් ඕනේ ඇතෙන්ගි බැරීමක් නැත්නම් හිත සැලීමක් අතෙන් සංඥා කිරීමක් ආදී මේ හැමදේම බොරුවට එක්හස් වෙලා තියෙනවා. ඉතින් පින්තුනි තමන්ගේ ජීවිත කාලය තමන්ගේ ආත්මභාවය තමන් ගෙනියන දිශාව තමයි තුලෝකාගුරු භාගතුන් වහන්සේ මේ පෙන්වන්නේ දුන්නේ. බොහෝ දුරට තමන් වෙනුවෙන් නෙවෙයි අනුන් වෙනුවෙන් බොරුවක් කියවට පවු නැහැ. එහෙම නැත්නම් මේ කාරණාව මේ විදිහට කිව්වට පවු නැහැ කියලා ඔයත් හිතුවාට බෝසත් ජීවිතේ පුරාවට නහන්සේගේ ආත්ම භාවයට කිට්ටු වෙච්ච නැති විශේෂ ධර්මතාවයක් තමයි මේ බොරුව. නියත විවරණ ගත්ත මහා බෝසතාණන් වහන්සේ නම කාරාසංකේ කල්පලක්ෂයක් පුරාවට හැම වැරද්දම කරත් මේ බොරු කියන්නේ නැහැ. ඒ වගේම විශේෂ ධර්මතාවයක් තමයි සත්‍යවාදී වීම. අද ලෝකේ නැත්තේ දෙමයි. ඒ ඇදහියුතු වචන අපේ තියෙනවා මේ භාෂාව තුළ අපි ඇදහියුතු වචන තියෙන පිරිස් ඉන්නවා. රජවරු ඇදහියුතු වචන තියෙන්න ඕන. ගුරුවරු ඇදහියුතු වචන තියෙන්න ඕන. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇදහියුතු වචන නැත්නම් විශ්වාස කටයුතු වචන තියෙන්න ඕන. එහෙම විශ්වාස භාගී නොවන වචනයත් පරිහරණය කරනවා නම් ඒ ජන සමාගමට මොකද්ද වෙන්නේ? ඒ පිරිසට මොකද්ද වෙන්නේ? හිතා ගන්න බෑ. එනිසා ඉතින් මේ තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ දැනුම් දෙන්න දුනා මේ කාරණාව. දැන් මේවා අපි ළඟ තියෙන ජාතනි පින්තුනේ. ඔයත්ෝ ගිරව් වගේ පංචශීලයේ සමාදානයේ යෙදුනාට ඇයි අපි සීලවන්ත වෙන්නේ? ඇයි අපි සීලයක පිළිපදන්නේ? මේ සීලේ දෝෂ මොනවද? මේ සීලේ ආනිසංස මොනවද? මේ සීලේ නිවැරදිතාවය කොහොමද සිද්ධ වෙන්නේ? මේකේ වැරද්ද කොහොමද සිද්ධ වෙන්නේ? මේ ශික්ෂා පදයන්ගේ ව්‍යක්තික්‍රමණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඔයත් ගවේෂණය කරන්නේ නැහැ. සීලේක අවශ්‍යතාවය අපිට මේ පරලොව සුරක්ෂිත කරගන්න පිංගුතුනේ ඒ සුරක්ෂිත කරගන්න ගමනේ ඇයි ඒකට සීලය කියන්නේ කියලා මෙනෙහි කරලා බලන්න. පින්වතුනි එතකින් නවතින්නේ නෑ වාග්යතුන් වහන්සේ. ඒ හතරවෙනි කාරණාවෙන් නැවත කරුණු 10ක් දේශනා කරනවා. ඉතින් මේ භේදයට කැමති වෙච්ච ප්‍රේභාවයේ සුන් කරන පේසුඤ්ඤ කියන්නේ ඒකයි. පිසුනා වාචා කියන්නේ පිසුණු බස් පිසුණු බස් කියන්නේ ප්‍රේභාවයේ සුන් කරනවා. ඒ කියන්නේ කෙනෙක් තවක් කෙනෙක්ට ප්‍රිය වෙලා ඉන්නවා නම් ඒ ප්‍රියභාවයේ සුන් කරන්න නම් තියෙන ඉතින් කේලමනේ ඒ කේලමට තමයි මේ පිසුනා වාචා කියලා හඳුන්වන්නේ. සමගී ඇත්ත බින්දනය කරන්න බින්දණයට අනුබල දෙන ඒ සතුටු වෙන එවැනි වචන කියලා සතුටු වෙන පිරිසට කියනා මේ පිසුණු බස් පවත්වනවා කියලා පිසුණු බස් කියනවා කියලා. හැබැයි පින්තුනේ මේ පුදුම සිද්ධිය කියන්නේ මේ එක තැනකදීවත් Taman හොඳ සංඥාවකින් මේවා කරන්නේ අනේ සර්පයා ගෙදරට ඇවිල්ලා පොඩි එකාට දෂ්ට කරා නම් ලේහත් මොනව කරන්නද? මොකද කියන්නද? අයියෝ මෙච්චර අමාරුවෙන් හදාගත්ත දරු පැටියාගේ පණ මට රැක ගන්න ඕන නිසා මං නිරේ බැයි නම් අපාහතක ගියක් කවන්නේ මම නම් ඒ කතාව අතහැරියේ නෑ මරලම දැම්මා කියලා. ඒ වගේම අනිත් කාරණාත් එහෙම තමයි. මේ දරුවා බඩගින්නේ මේ යනවාට වඩා මම මේ විදිහේ ජීවිතයේ මගේ මස් හරි උයලා දෙන්න සමර්ථයි. ඉතින් මම මම නැති වුණොත් මේ දරුවාට පිටක් පිළිසරණක් නැහැ. ඒ නිසා හොරකම් කරලා බැරි නම් ඕන දෙයක් කරලා මම කන්න දෙනවා. ඒවට සාධාරණීකරණය වෙන හේතු අහගෙන අහගෙන යද්දී මේ ලෝකයේ කිසි කෙනෙක් වැරදි නැහැ. හැමෝටම හැමෝටම හේතු තියෙනවා. ඒවා ධර්මයෙන් සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ ඕනම දෙයකට හේතු තියෙන විදිහ නැත්නම් අර කැකිල්ල රජුරංග නඩු තීන්දුව තුල ඉතේ බිත්තිය ගැලවිලා වැටිලලු. ඇයි බිත්තිය ගැලවිලා වැටෙන කියද්දි බාස්තුන් නැහැ හරියට හදලා නැති. ඒ බාස්තුන් නැහැ හරියට හදලා නැත්තේ ඇයි ගෝලයා වතුර වැඩි කරලාලු. ඉතින් ගෝලයා වතුර වැඩි කරියයි කියලා හද්දි ගෝලයාත් බේරලා තියන එකට හේතුව තමයි ඒ කලේ කට ටිකක් ලොකු වෙලා ඒ ලොකු නිසා වතුර ටිකක් වැඩි වෙනවලු. ඊට පස්සේ කලගෙඩි හදපු කෙනාගෙන් අහද්දී ඇයි කලේ කට ලොකු උනේ මේ ගෑණියක් ගියා පාරේ ඒ ගෑණි දෙස බලන්න ගිහිල්ලා හිත එක්තැන් වුන්නේ එක්තැන් වුන්නේ නැති නිසා මෙහෙම කලේ කට ලොකු වුණා ඊට පස්සේ ගෑණියෙක් එක්කන් ආවට පස්සේ ඇයි මේ විදිහට පාරේ ගියේ අපේ මහත්යත් එක්ක රණ්ඩු වෙලා මම පාරේ ගියේ එතනින් පස්සේ මොකද්ද සිද්ධ වුනේ ඒ මිනිස්යාව අරගෙන ගියා උඹ මොකද රණ්ඩු උනේ කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා කියනවා අනේ ස්වාමීනි මං කෙට්ටුයිනේ මේ වගේ කෙට්ටු ඇටකට ශරීරයක් ඔබ වහන්සේගේ මගුල් ඇටාට කියලා පාගද්දී ඇටය කකුලේ රිදෙනවා. ඒක නිසා හොඳ මහත මිනිස්සෙක් ගෙනල්ලා පාගන්නකෝ කියලා. ඉතින් හැම දිනාටම උත්තර තියෙනවා. ඉතින් කොහෙද විත්‍යක් හදාන වැටිච්ච එකට කොහෙන්ද කෙලවර වුනේ? ඉතින් හොයාගෙන හොයාගෙන ගියොත් මේ ලෝකේ කිසි කෙනෙක්ට ධනුවන් දෙන්න දෙයක්වත් නැහැ. ඒ හැම දිනාටම සාධාරණයක් තියෙනවා. කවදාක්වත් කියන්නේ ඒ වැරද්දක් කරපු කෙනා මම මෙහෙමයි කියලා. ඒ හැමදෙනාම කියන්නේ මෙහෙම මෙහෙමයි කියලා තමයි උත්තර දෙන්නේ. ඒවත් එක්ක කොහොමද මේ ලෝකේ පවත්න්නේ? ලෝකේ පවත්වන එක වෙනම තබාවා මේ ද්වේෂය, මෝහය, රාගය කියන මේ අකුසල් මුල් වඩාගෙන ඒ අකුසල් මුල් එළියට එන්න නොදී අපි වහන වැහිල්ලත් එක්ක තමයි මෙන්න මේ ලෝකේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක ඊළඟට තුලෝකාග්‍රව භාගතුන් වහන්සේ දේශනා කරන්න දුන මේ කර්ණ රසායන වචන මේ ලෝකේ නෑ. ඒ කියන්නේ හෘදයාංගම වචන. කර්ණ රසායන වචන පරොස්බස් ක්‍රෝධයේ ඇති කරන සමාධියට අහිත යම් තෙපුල් කියලා. ඉතින් මේ තෙපුල සමහර වෙලාවට අපි කැමති ජාතිවාදී වේවා වර්ගවාදී වේවා අපේ ජාතිය අපේ වර්ගය අපේ අයිතිය මෙහෙමයි මෙහෙමයි කියලා උස් තනින් මහා අඬින් දේශේ ගලප ගලපා අපි පණ දෙනවා අපි පණ අරිනවා අපි ලී වක් කරන සූදානම් අපි අද වේලෙන සූදානම් අපි අද මැරෙන්න සූදානම් කියලා මෙහෙම සටන් කරනවා කවුද පින්තුනේ රාගයට විරුද්ධව තමන්ගේ අභ්‍යන්තරේ මං රාගයත් එක්ක රාගයට දිනන්න දෙන්නේ නැහැ මං රාගය සමහන් කරන්න ජීවිතය ආහාර වේලක් අත්තරිනවා මං උපාසය දෙනවා මම ද්වේෂයට ඉඩ දෙන්නේ නෑ කියලා මේ අභ්‍යන්තරික හතුරු වෙනුවෙන් කවුද උපවාස කරන්නේ කවුද සටන් කරන්නේ නෑනේ ඉතින් ඒකයි අවශ්‍ය ආධ්‍යාත්මික ගුණ වගාවට තමයි මේ උපවාසය අවශ්‍ය මේ තරණ අවශ්‍ය මේ උද්ඝෝෂණය අවශ්‍ය ඒ ඇතුලෙන් එන්න ඕන උද්ඝෝෂණය ඇතුලෙන් එන්න ඕන ඒ හටන එළියේ කවුරු කවුරුද අරමුණු කරගෙන අපි ඒ අපේ තියෙන ශක්තිය, අපේ තියෙන ජවය, අපේ තියෙන ජීවය දිය කරන්න සමර්ථයි. ඒ වගේම ඊළඟ කාරණාව තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ දේශනා කරන්න දුනා මේ කාලයට උචිත විදියට කතා කරන්නේ ඒ ප්‍රදේශයට නැත්නම් අභූතවාදීව කතා කරනවා අධර්මවාදී අවිනයවාදී ප්‍රලාප කියනවා ඒ කියන්නේ ඇත්තු හිතනවා මේ කාරණාව තමයි හරි කාරණාව කියලා. අපි දන්නවා තුලෝකාග්‍රෝ භාගතුන් ආසේ ධර්මයේ ගුණ කීපයක් තියෙනවා. සාන්දෘෂ්ටිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි. ඉතින් ඒව තමයි මේ වචනවල හොඳ වචන. සමහර වචන තියෙනවා ඒ වචන විනයට ගැලපෙන්නේ අවිනයවත්. හැබැයි විනයේ ස්වરૂපයෙන් අපි කියලා දානවා. මෙහෙමයි ගලන ගඟින් දිය දෝතක් ගත්තට කමන්නේ මේ ආණ්ඩුවෙන් අපි මොනවාරි ගත්තට කමන්නේ ඒ වගේම අධර්මවාදී හැබැයි අධර්මවාදී වුණාට ඉතින් ඒත් කියන්නේ මේ මහ පොළොවට පස් කළා යන ඇඟ අපරාධේ මේ ඇඟෙන් අපි වැඩක් ගන්න ඕන මේ ඇඟ නිකම්ම නාකි වෙලා යනවා ඒත් වැඩ ගැනීම කියලා හිතන්නේ කාමයන් සංතරපණය කිරීම. ඉතින් කවුරුත් මේ ඇඟෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ අපරාධනේ කියලා එහෙම මෙනෙහි කරන්න පුළුවන් හිතන්න පුළුවන්. ඒ ඇත්තන්ට කිසිම අපරාධයක් වෙන්නේ නැහැ. ඒ ඇඟ අපරාධයක් වෙන්නේ ඒ ඇත්ත හිතන චින්තනයත් එක්ක. Tamanට බැරිද මල් ටිකක් නෙරලා පූජා කරන්න, බුද්ධ වතක් සිද්ධ කරන්න, බෝධි මණ්ඩල සුද්ධ පවිත්‍ර කරන්න. නමුත් ඒ ඇත්ත හිතනවා කාලේ අපත යන අපරාධේ මේ ශරීරයේ වැරහෙනවා මේ ශරීරයේ වයසට යනවා මේ ශරීරයේ මේ මේ ජවය මේ තරුණ මේ ක්‍රම වේගයේ විනාශකත්වයට පත්වන කිසි කෙනෙක් ඒකේ ප්‍රයෝජනයට ගන්න නැහැ, පරිහරණය කරන්නේ නැහැ. ඉතින් තමුණුත් Taman අර කාම සංතරපණයට කැමති කෙනාට දැනුම් දෙන අපරාධනේ. ওই තරුණකම, ওই ලස්සන තියාගෙන ඉන්නේ ඔය පරිහරණය කරන්න ඕනේ, ඔය පාවිච්චි කරන්න ඕන කියලා එහෙයත්ෝ සමහර වෙලාවට මේ ධර්මවාදී කතා කරනවා කියලා අධර්මවාදී කතා තමයි ඉදිරිපත් කරන්නේ. අනර්ථවාදී කතා තමයි ඒ එක්කහසු කරන්නේ. ඉතින් ඒවා කල්පනා කරද්දී ඇත්ත වගේ දැනෙනවා. ඇත්තනේ. අපි මේ ඉන්න කාලේ ජව සම්පන්න කාලයේ ඒ සැප කියන ඒවා පරිහරණය කරන්න ඕනනේ. ඊට පස්සේ වැකිත් හදනවා. දත් නැති දාට උක්දනු ගිනි තපින්නද? දත් තියෙන කාලේ උක්ලිය හොඳට කාපන් කියලා කියන්නේ. නමුත් දත් තියෙන කාලේ දසුත් තියෙද්දී උක්ලිය දන් දුන්නොත් ගිනි තපින්න අවශ්‍ය නැහැ. ඒ වයසට ගිහිල්ලා එයත් උන්ට උක්ලිය වැඩක් නැත්තේ ඇයි ඒ Tamanට කන්න බැරි නිසා. හැබැයි ධර්මකාමී කෙනාට වැඩක් තියෙනවා. Tamanට දන් දෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක අපි ඒවට උපහැරන වාක්‍ය කවි හදාගෙන කතා හදාගෙන ඉන්නවා. ඒවා අසාර්ථකයි පින්තුනි. ඒ සංස්කෘතිය සංස්කෘතිය කියලා සමහර වෙලාවට අපි එක්කාසු කරන જાති අපි ගායකව විචනය කරනවා නෙවෙයි. නමුත් මේ මතයක් හදලා දුන්නොත් ප්‍රේමය නැත්තම් කැමැත්ත තුටුපහත් භාවය අලිංගනය සෙනෙහවන්තකම මේවා ඔක්කොටම කියන පොදු වචනේ තමයි රාගය. ඒ රාගය මොනම හේතුවක් නිසාව පිරිසුදු වෙන්නේ නැහැ. සඳ එළිය වගේ අචින්තය වෙන්නේ නැහැ. පාරිශුද්ධ භාවයටපත් වෙන්නේ නැහැ. ඒක කිරිටක්මයි. සඳ වගේ ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම කියනවා නම් මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා මතේ එල්බිලා හිටියොත් ඉතින් ඒත් උන්ගේ ගතිය මොකක්ද කියන එක බුද්ධ වචනේ සටහන් වෙලා තියෙනවා. දැන් මේ එකින් එක භාග්‍යතුන් වහන්සේ ගොරෝසු දෙයකින් පටන් ගත්තේ ප්‍රාණඝාතය කරන්න එපා. ඊට පස්සේ නැවත පටන් ගත්තා හොරකම් කරන්න එපා. මේවා සමාජයට ඍජු ලෙස බලපෑම් කරන ධර්මතා. ඒවත් එක්ක හිතේ ගලපන උපක්‍රම, ඒ හිත බර වැඩි, ඒ බර හිත සැහැල්ලු වෙන්නේ ඉහළට එසෙන්නේ මේ පහළටමයි ඇදගෙන යන්නේ පහළ කියනවා නිරය. ඊට පස්සේ දැනුම් දුන්නා තවත් කෙනෙක්ගේ කාම වස්තුවට ඇල්ම බැල්ම හෙලන්න එපා, කෙලහලන්න එපා. මේ තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව වචනයත් එක්ක ගලපෙන කාරණා. ඒ වචනයත් එක්ක ගැලපෙන කාරණාවේදී බොරු කියන්න එපා කිව්වා. ඊට පස්සේ පස්වෙනි කාරණාව ප්‍රියභාවයේ සුන් වෙන කේලම කියන්න එපා කිව්වා. හයවෙනි කාරණාව දැනුම් දෙන්නේ දුනා මේ ජීවන ගමනේදී අපේ වචන කතා කරද්දී ඒ පරොස් බස් නැත්නම් රෞද්‍ර නරක වචන කියන්න එපා කියලා. හත්වෙනි කාරණාව විනය අවිනය කරන්න එපා, ධර්මය අධර්මය කරන්න එපා. ලෝකාග්‍රු භාගතුන් වහන්සේ යමක් අනුතරයි කියලා දේශනා කරා නම් ඒ දේශනාවන් තුළ ඒ වුණාට කියලා කියන. අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රාණඝාතය කරන්න එපා කියලා. ඒ වුණාට කොහොමද අපි එහෙම ජීවත් වෙන්නේ? එහෙම ජීවත් වෙන්න බෑනේ කියලා ඒ නොකරන වෙදකමට කෝඳුරු තෙල් හොයාගන්න උත්සාහවන්ත වුණාට පින්තුනේ අපි උත්සාහවන්ත වෙන්නේ භාගතුන් වහන්සේ ප්‍රාණඝාතය කරන්න එපා කියලා කියනවා. කොහොමද අපි ප්‍රාණඝාතය නොකර අපේ ආත්මය සුරක්ෂිත කරගන්න කියලා ඒ ගවේෂණයේ තුල ප්‍රයත්න සමහර වෙලාවට කෘමිනාශකයක් වෙනුවට මදුරු දැලක් වෙනේවි. ඉතින් එහෙම ඒව අමාරුයි තමයි මේ ලෝකේ හොඳ જાති කොහොමත් තමයි. නරක දේ අපි දැන් ඇඳුමක් සුදුවට ප්‍රියමනාපව මැදලා කරලා ප්‍රියමනාපව හදාගන්න අමාරුයි. සපත්තු දෙකක් ඒ දිලිසෙන විදිහට ප්‍රියමනාපව තියාගන්න හදාගන්න අමාරුයි. හැබැයි ඒවා කිලිටි කරගන්න තප්පර ගානයි. ඊට පස්සේ තුලෝකාගුරු භාගතුන් වහන්සේ අටවෙනි කාරණාව විදිහට දේශනා කරන්න දුන්න මේ තරහවමයි තියෙන්නේ. අහෝ ඒ තනත්තගේ වස්තු අනේ වාහනේ අපිටත් තියෙනවා නේ ඒ ගියේ අපිට හිමි වෙනවා නම් මේ ඔක්කොම නැති වෙලා යන්න ඕන තමන්ගේ හතුරා මහපාරට වැටෙන්න ඕන මිතුරට රත්තරන් ගෙලවටා සැරසෙන්න ඕනේ ඉතින් මේ නිතරම ඉතින් මේවා මාරු වෙනවනේ විතක සතුරා විතක මිතුරා දැන් ඔයත් බලන්න සමහර වෙලාවට මේවා හොඳටම පෙන්වන කාරණා තමයි දේශපාලන ඉතින් වෙලාවක පණ අරගෙන ඔබටමයි අපි අපි වෙනුවෙන් ඔබ කියලා මේ එයාගේ පස්සෙන් දුවනවා. එද එයාට පණ අරගෙන එයාගේ හුස්මත් ලස්සනයි, එයාගේ විලාසෙත් ලස්සනයි, එයාගේ කතාවත් ලස්සනයි. ඊට පස්සේ ඔහු වැජබේවා, ඔහු බබලේවා කියලා ආශිංසන ආශිර්වාද පවත්කමින් හිතින්ම ආශිර්වාද කරනවා. ඊට පස්සේ ඔන්න හෙට ආරංචි වෙන එයා අනිත් පිළට ගියා. ඊට පස්සේ පොල් ගහනවා බංග වේවා. අපේ අපේ ඡන්ද අරගෙන මෙහෙමයි මෙහෙමයි කියලා අපි නැවත ඒ කෙනාටම අකුල් හෙලනවා අගුණ කියනවා නඩු ඇදලා ගන්නවා ඒව කරනවා ඊට පස්සේ නැවත ඒ තැනැත්තා ආය තමන්ගේ කැමති පිළට එනවා ඉතින් බලන්න ඒවා කොච්චර මේ ලස්සනට පහුගිය කාලේ සිද්ධ වුණාද වෙලාවක ඔහුගේ කරට අත දානවා වෙලාවක ඔහුට පොල් ගහනවා ඉතින් මේ විදිහට අපි අවිද්‍යා බහුලව වාසය කිරීම තුල අපිට කැමති නම් මොහු රජ වේවා අපි අකමැති නම් අපි අකමැති පැත්තක හිටියොත් මොහු බලු වේවා කියන චේතනාවෙන් කැමැතිස්සෙම වාසය කරනවා. ඉතින් මේ දකින්න බෑ සමහර වෙලාවට වයසක අම්මා කෙනෙක් ලස්සන මාලයක් දාන ගියොත් මේ වයසට මුන්දටත් ඕනද රත්තරන් මාල කියලා ඉරිසියා. ඒ වගේම සමහර අසනීප කෙනෙක් හොඳ වාහනයක් පාවිච්චි කරොත් මේ මේ ලෙඩෙක් ගිලන් රථයක් මිස මේ වගේ හොඳ වාහන ඕනද මුන් තමයි හරියන්නේ කියලා ඒ විදිහට හිතේ වරණැන් වෙන වෛරය අවිද්‍යාව මෙන්න මේක තමන්ට හානියක්මයි ඊට පස්සේ ප්‍රදුෂ්ට සංකල්පනා එහෙම නැත්නම් ව්‍යාපාදේ මේ මට බාහිර හැමදෙනාම නැසේවා බුද්ධ ආගමේ නොවන හැමදෙනාම මිය යාවා මේ රටට විරුද්ධව හිතන හැමදෙනාම නැසේවා. එහෙම නැත්නම් ඒ NGO ඒ පිරිස වෙනසේවා නැසේවා කියලා මේ විදිහට මේ ව්‍යාපාදයේ බහුලව මේවා හොඳ නැහැ පින්තුරි. එතකොට දැන් හිතෙන්න පුළුවන් ඉතින් එහෙම හිතන්නේ නැත්නම් අපි කොහොමද හිතන්නේ? හාමුදුරුවෝ කිව්වට ඉතින් අපේ රටට අපි ආදරේනේ. පින්තුනේ මේක තමයි ලෝක ස්වභාවය. අපේ රටට ආදරය කරාට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රටට නෙවෙයි භවයට ආදරය කරන්න එපා මිනිස් ආත්ම භාවය අතාරින්න දෙවොලව අතාරින්න බ්‍රහ්මතලය අතාරින්න එහෙම සුද්ධ කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් යන්න පුළුවන් විදිහක් එහෙම සුද්ධ කරගෙන ජීවත් වෙන්න බෑ එනිසායි නිවන් දකින්න කියලා කිව්වේ දහවෙනි කාරණාව දුන්න දේ විපාකයක් නෑ යාගෙහි පලක් නෑ ඒ වගේම මේ මෙලවක් නෑ පරලවක් නෑ අම්මෙක් නෑ තාත්තෙක් නෑ මේ ඕපපාතික විතදන උප්පත්තියක් නෑ යහමගට ගිය මහා පින්වන්තෝ නෑ ඒ වගේම විශිෂ්ට ඥානෙ සාසාත් කරගෙන නිවන පිළම දේශනා කරන මහාන බබුනෝ නෑ කියලා ඉතින් මේ මේ විදිහට මේ මේකෝ බික්කේ දසෙහි ධම්මෙහි සමන්නාගතෝ යථා භත්තං නිරයන් නැත්තම් මේ කාරණා 10 එක්කහස වෙච්ච කෙනා නිරේම උප්පත්තිලාභේ සුදු කරගන්නවා කියලා දේශනා කරන්න දුනා දැන් ඔයත්ෝ දහම් කන්නාදී ඉස්සරහා හිටගෙන ඉන්නේ. සමහර වෙලාවට අපිට සංස්කෘතියෙන් උගන්වපු જાති ඇති, පවුලේ ඥාති මිත්‍ර බඳු සමාගම උගන්වපු જાති ඇති. මේ ලෝකයේ සුද්ධ කරන අවස්ථාව නෙවෙයි, මේ ලෝකයේ ප්‍රශ්න විසඳන අවස්ථාව නෙවෙයි, මේ තියෙන බුද්ධ ශාසනය පවතින අවස්ථාව, බුද්ධ ශාසනය පවතින අවස්ථාවේ අපිට අවශ්‍ය නිවන පමණයි. අපට අවශ්‍ය සම්මා සති, සම්මා වායාම, සම්මා ආජීවාදී මේ ධර්මකාමී කාරණා ඒ ධර්මකාමී කාරණා එක්ක ජීවන ගමන ගල්ප ගන්න මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක් ජීව ශක්තිය ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා අපි ජීවිත උදා වේවා අසනීප පවතිනවා නම් සියලු දොස් දුරු වේවා සත්‍යතාන්තයේ උදා වේවා අපි හැමදෙනාටම අප හැදුවඩු දෙමාපියන්ට නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාට නමින් මියගිය සියලු ඥාති මිත්‍ර බඳු සමාගමට හැම සත්නෙටම ලොවේ ලෝතරා වැඩ පිණිස අමා මහ නිවන් පිණිසම හේතු ආසනා වේවා කියන දහසින් දෙවියන්ට ඥාතින් පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ හැම දිනාටම ආශිංසන ආශිර්වාද පවත්නවා රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියවරකට පාසා ඉති ආරක්ෂාව සැට සාන්තියේ සැලසේවා සෙත් වේවා කියලා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ධර්මදේශනාව පැවැතු දේශකයාණන් වහන්සේ රදාවඩුන්න ඉඟුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය කිරී ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරන සාදුකාරය පවත්වලා දේශකයන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි